තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම සුපින්වත් ඔබ අද දවසේදීත් අපිත් එක්ක මෙලෙසින් සම්බන්ධ වෙන්නේ ධම්සරණී සදහම් පිරිසඳර සමගින්. ඔබ දන්නවා අපි හැමදාමත් වගේ ඔබේ ජීවිත වෙනස් කරන්නට අපේ ජීවිත කොහොමද නිවැරදිව සකසාගන්නේ කියන කාරණාවන් පිළිබඳව හැමදාමත් වගේ ධර්මානුකූලව අවවාද අනුශාසනා ලබා දෙනවා. ඉතින් අදත් සූදානම් හෝරාවක කාලයක් අපිට වෙන් වෙලා තියෙනවා. ඒ කාල සීමාව ඇතුළත මේ කතා බහ අපි ඔබ වෙනුවෙන් අරගෙන ඉන්න හිතුවා. වෙනද වගේම සුපුරුදු විදිහටම අද දවසේදීත් විනෝත් මෑණියන් වහන්සේ අපිත් සමග මේ ස්ථානයට වැඩම කොට සිටිනවා. ප්‍රථමයෙන්ම පාද නමස්කාර පූර්වක බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අවසරයි පින්වත් මෑණන් වහන්සේ නමෝ බුද්දාය. දැන් ඔබ කල්පනා කරනවා ඇති මොන වගේ දෙයක් පිළිබඳවද අද දවසේදී මේ ධම්සරණී සදහම් පිළිසඳර දිගහැරෙන්නේ කියලා. මේ කාරණාව ගැන කතා කරනකොට අපි හැම කෙනෙක්ම විවිධ වූ කුතුහලයන් වලින් ජීවත් වෙන පාර්ශවයන්නේ. ඒ අතර ස්ත්‍රීත්වය ලැබපු අපි එහෙම නැත්නම් කාන්තාවක් විදිහට ජීවත් වෙන අපිටත් යම් යම් තැන්වල විවිධ වූ ගැටලුකාරී තත්ත්වයන් වලට විවිධ වූ අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දෙනකොට හිතෙනවා අනේ මේ ස්ත්‍රී ජීවිතය මොන වගේ එකක්ද අපිට ලැබිලා තියෙනවා සමහරක් වෙලාවට ජීවිතයේ දුකම විතරයි අපි විඳලා තියෙන්නේ. පුංචි කාලේ ඉඳලම අපි තාත්තගේ රැකවරණ යටතේ විවාහ වුණාට පස්සේ ස්වාමියාගේ රැකවරණ යටතේ එතනින් එහාට ගියාම දරුවන්ගේ රැකවරණ යටතේ මේ විදිහට අපිට මුළු ජීවිත කාලෙම ගත කරන්න සිද්ධ වෙලා තියෙන කාගේ හරි යටතේ. මේවත් එක්කම සමහරක් වෙලාවට ජීවිතයේදී එල්ල වෙන අනේකවිධ බාධාවන් කම්කටොළුත් එක්ක ස්ත්‍රීත්වය එහෙම නැත්නම් ස්ත්‍රී ජීවිතය ඇතුලේ කලකිරීමකට ලක් වෙනවා. එහෙම හිතනකොට හිතෙනවා අපිට ඇයි මේ වගේ ජීවිතයක් ලැබුණේ කියලා. මෙහෙම මෙහෙම ප්‍රශ්න ගොඩාක් අපේ සිත් තුළ නිරන්තරයෙන්ම පැන නගිනවනේ. ඉතින් අපි හිතුවා අද දවසේදී කතා බහ කරන්නට ඕන කියලා ඔබේ ඒ සිත් තුළ පැන නැගෙන ගැටලු වලට විසඳුමක් විදිහට. ඉතින් පිනත් මෑණියන් වහන්සේ අපි මේ අද දවසේදී කතා බහ කරන්න සූදානම් වෙන්නේ කාන්තා ස්වභාවය පිළිබඳව. බොහෝ දෙනෙක් Taman පිළිබඳව හරියට අවබෝධයක් නැති වුණාට මුළු ලෝකෙම අපි වෙනස් කරන්න හදනවනේ. මුළු ලෝකෙම අපි හදන්න හදනවා. හැබැයි ඇත්තටම Tamanගේ ස්වභාවයවත් අපි හරි හැටියට තේරුම් අරගෙන ඉන්නවා නම් අඩුමතරමේ අපි අර ගැටෙන තැන්වල පීඩාවටපත් වෙන තැන්වල අපේ හිත හදාගෙනවත් ඉන්න පුළුවන් පින්නත් වෙනස. අපි ප්‍රවේශයක් ලබා ගමු ප්‍රථමයෙන්ම පින්නත් වෙනස. මේ කාන්තා ස්වභාවය කෙබඳුදු කියන තැන ඉඳලම අවසරයි. පරම පූජනීය කල්යාණ මිත්‍ර මාගේ පින්වත් ගුරු දේවයන් වහන්සේට මාගේ ගෞරව ආදර නමස්කාරය වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තම ටිරේෂා ඔයත් මාත් කාන්තාවන් විදියට කාන්තා ස්වභාවය ගැන කතා කරන එක බොහෝ දෙනාට අස්වැසිල්ලක් වේවි. එහෙමයි. ටිරේෂා අපි මුලින්ම කතා කරමු මේ කාන්තා ජීවිතයක් උරුම වෙන්නේ කොයි වගේ පදනමක් මතද කියලා. සාමාන්‍යයෙන් අපි සසර ගමන යන පිරිසක් විදිහට මේ සසරේ ස්වභාවය තමයි හැමදාම පින්වතුනි කාන්තාවක් වෙවි එකම කෙනා කාන්තාවක් වෙවි ඉන්නේ නැහැ. එකම කෙනා පුරුෂයෙක් වෙවි ඉන්නෙත් නැහැ. සමහර අවස්ථාවල කාන්තාව ඊළඟ ජීවිතේ පුරුෂයෙක් වෙනවා. සමහර අවස්ථාවල පුරුෂයා ඊළඟ ජීවිතේ කාන්තාවක් වෙනවා. මේ විනිශ්චය ලබා දෙන්නේ ක්‍රියාව. කර්මෙන් දායාද කරගෙන යන ගමනේදී මේ වෙනස් වීමට මේ පරිවර්තනයට මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රධානම සාධකයක් වෙනවා ටිරේෂා අපිට බුද්ධ දේශනා ඉගෙන ගනිද්දී තේරෙනවා වැරදි කාම සේවනය. මම ඒකට උදාහරණ දක්වමින් ඒක සනාථ කරන්නම්. භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් තමයි අපගේ පින්වත් ආනන්ද මහරහතන් වහන්සේ. ආනන්ද මහරහතන් වහන්සේ විවරණ ලබාගෙන කල්පලක්ෂයක් පාරමී පුරාගෙන එන ජීවිතයේ එක්තරා අවස්ථාවක වෙච්ච අත්තරද්දා ගැන විස්තරයක් වෙනවා. එක එක කාලෙක උපදිනවා රුජා කියන රාජකන්‍යාවක් වෙලා. මේ දේනියට පුළුවන් ආත්ම භව 13ක ආපස්සට දකින්න. මේ දේනිය ආපස්සට දකින්නකොට පේනවා තමන් මීට ආත්ම භව 13කට කලින් පුරුෂයෙක්. තමන්ට මේ පුරුෂ ජීවිතය අහිමි වෙන්නේ මොකද්ද කියලා බලනවා. රන්කරුවෙක් ඒ කියන්නේ බොහොම ධනිය තියෙන කෙනෙක් බොහොම රූපවන්ත කෙනෙක් පාප මිත්‍ර ආශ්‍රය නිසා ජීවිතයේ එකම එක වතාවක් වැරදි කාම සේවනයේ දෙනවා එක වතාවයි පාප මිත්‍ර ආශ්‍රය නිසා එහෙමයි ඒ කර්ම විපාකයේ සඳහන් වෙනවා අලියට ගිනි පුපුර වගේ තියෙද්දී සසර කරපු පිනක් ඇවිල්ලා ඊළඟ ජීවිතේ උපදිනවා සිටුවරෙක් වෙලා. ඒ ජීවිතේ ගොඩාක් උපෝසත සිල් රකිනවා. ගොඩාක් දන්පැන් පූජා කරනවා. ගොඩාක් පින්දහම් රැස් කරනවා. නිදානයක් පිදානයකින් වැහුවා වගේ ඒ පුණ්‍යස්කන්ධය යට ගිහිල්ලා අර පරදාර සේවනේ වැඩිකාම සේන විපාක ඇවිල්ලා ඊළඟ ජීවිතේ උපදින්නේ නිරේ. රෞරව කියන නිරේ ආයුෂ අවුරුදු ලක්ෂ 2800 ගාණක් මට මතක විදිහට දුක් විඳිනවා. දුක් විඳලා විඳලා විඳලා උපදිනවා කොටලුවෙක් වෙලා. දැන් දිගටම යන වැඩිකාම සේවනයේ විපාක. හැබැයි මේ එක වතාවක් වැඩිකාම සේවනයේ යෙදීමේ විපාක. කොටලුවෙක් වෙලා ඒ කොටලුවන්ගේ අර බර අදින්න ඒ කොටලුවන්ගේ ශරීරයේ අර පුරුෂ නිමිත්ත ඉවත් කරනවා. එතකොට ඒකෙන් ඒ කොටලුව මරණයටපත් වෙනවා. ඊළඟට ආය උපදිනවා වැරදිකාම සේන විපාක විදිහටම වඳුරු පැටියෙක් වෙලා. ඒ ජීවිතේ තර විදිහටම මරණයටපත් වෙනවා. ඊළඟට ආය උපදිනවා හරක් පැටියෙක් වෙලා. ඒ ජීවිතය අර විදිහටම මරණයටපත් වෙනවා. වැදිකාම සේවන විපාක. ඊළඟට උපදිනවා නපුංසකයෙක් වෙලා. ස්ත්‍රියකුත් නෙමෙයි පුරුෂයෙකුත් නෙමෙයි. බොහෝ දුක් විඳලා මරණයටපත් වෙනවා. ඊළඟට උපදිනවා ආයෙම සසරේ කරපු පිනක් නිසා සග්දෙවිඳුගේ ප්‍රධාන මහේෂිකාව වෙලා. හැබැයි ඒ ස්ත්‍රී ජීවිතයක් ආත්භව තුනක්. තාම පුරුෂ ජීවිතයක් ලැබුණේ නැහැ. ඊළඟට ආයමත් දිව්‍ය රාජයේගේ බිරිඳක් වෙලා උපදිනවා ආත්මභව තුනක් ඒ තිස්ත්‍රි ජීවිත. ඊළඟට තමයි මේ රුජා රාජ කන්‍යාව වෙලා උපදින්නේ. ත්‍රේ තිස්ත්‍රි ජීවිතයක්. ඒ ජීවිතෙන් ඒ කර්ම විපාකය අවසන් කරලා ආයම සක්දේවිඳු වෙලා ඊළඟට ආයම පාරමී පුරාගෙන යන ගමනට එකතු වෙනවා. තිරේෂයි ඒ වගේම අපිට සඳහන් වෙනවා ඉසිදාසි කියලා රහත් වෙන ඉන්වහන්සේ නමක්. උන්වහන්සේගේ මේ ජීවිතේ බොහෝ දුක් සහිතයි. ගොඩාක් ධනවත් තියෙන සිටුපවුලක ඉපදුනා. කාන්තාවක් වෙලා ගොඩාක් ලස්සනයි. බොහෝම ගුණ සම්පන්නයි. එතකොට මේ දියණියට විවාහ කරලා දුන්න තමන්ගේ ධනයට ගැළපෙන සිටු පුත්‍රයෙක්ව. ඒ සිටු පුත්‍රයත් එක්ක විවාහ ජීවිතේ ගෙනියනවා අම්මා කෙනෙක් දරුවෙක් රකින්නේ කොහොමද? ස්වාමියාට ඉච්චර ආදරේ. තමන්ගේ නැන්දමාමට තමම කුසින් උපන්න අම්මට තාත්තට වගේ හරීම සෙනෙහවන්තයි. ඒ දියණිය ඒ නැන්දමාම සැලකුවේ ගෙදරට ආපු ශ්‍රියාකාන්තාව කියලා. එච්චරට සෙනෙහවන්තයි. හැබැයි ටික කාලයයි ස්වාමියා කියන මට මෙයත් එක්ක විවාහ ජීවිත එපා. ඇයි කියලා අහන දුවගේ වැරද්දක් තියනවද අහන. මට මේ අප්පිරියයි කියන. කිසිම වැරද්දක් නැහැ. එහෙම. ඊළඟට ගෙදර එක්කන් යනවා. ආපහු ඊට ධනෙ අඩුපාවලකට විවාහ කරලා දෙනවා. ඒකත් ඒ විදිහටම කඩාගෙන වැටෙනවා. හිතන්න ඩිරේෂ එක දිගට වැදගත් පවුලක ඉපදිච්ච දියණියකට ඒ වගේ වෙනකොට ඇයි මානසික කොච්චර වැටෙන්නේ? සහය බොහොම හොඳින් පවුලේ අයත් එක්ක කටයුතු කරනවා. ඔය ඇයට කියන්න වරදක් නැහැ. එහෙම. ඇයගේ පෙන්වන්න වරදක් නැහැ කිසිම. ඊළඟට කරන්න දෙයක් නෑ හිඟාකන හිඟාකක යන කොල්ලෙකුට කතා කරලා කියනවා තාත්තා මේ ධනෙ ඔක්කොම තියාගෙන ওই හිඟන තැටි අතෑරලා අපි දුව විවාහ කරගෙන ඉන්න කියලා. හිඟා කන කොල්ලා ටික දවසක් ගිහිල්ලා කියනවා මට මෙයා එපා. මට හිඟා කෑම හොඳයි කියලා. එතකොට ඉරේෂායගේ ජීවිතේ කඩාගෙන වැටිලු කොහොමද? එහෙමයි. එතකොට මේ විදිහට මානසික කඩාවැටිච්ච අයට විසඳුම පෙවන්නේ එක්කම සිය දිවි නසා ගන්නවා. නැත්තම් මම මහාන වෙනවා කියලා. ඇයගේ වෙලාවට ඇයගේ ජීවිතයේ අන්තිම ආත්මභාවය ඒක දන්නේ නැහැ. රහත් තෙරණින් වහන්සේ නමක් වැඩම කරලා ධර්මයේ දේශනා කරන අය පැවිදි වෙනවා. දවස් 7යි රහත් වෙනවා. එච්චර පිනක් තිබ්බ කෙනෙක්. එහෙමයි. කෙලෙස් නසන්න දවස් 7යි වීරිය කරන්න ඕනේ උනේ. ස්ත්‍රී ජීවිතය ලැබලත්. එතකොට ඇය ආපස්සට බැලුවා මොකද්ද හේතුව? අර වගේම ආත්භව හතකට කලින් පිරිමියෙක්. ඒත් රන් කරුවෙක්. බොහෝ ධනිය තිබා බොහෝ ලස්සනයි. කැමැත්තෙන් සහ අකමැත්තෙන් පරදාර සේවනයේ යෙදුණා. කාන්තාවට හිංසා පීඩා කර වැඩිකම් සේවනයේ යෙදුණා. ඒ විපාක නිසා ඇයත් ඒ වගේම දුක් විඳලා දුක් විඳලා අර විදිහටම කොටල යෝනියට ඇවිල්ලා, ගව යෝනියට ඇවිල්ලා, වඳුරු යෝනියට ඇවිල්ලා ඊළඟට නපුංසකෙක් වෙලා ඊළඟට ස්ත්‍රී ජීවිත ලැබ ලැබ අන්තිම ජීවිතේ ස්ත්‍රී ජීවිතයක්. ඇය සසර ගමන කෙලවර කර ස්ත්‍රියක් විදිහට. ආනන්ද මහරහතන් වහන්සේ විවරණ ලබාගෙන ආපු චරිතය නිසා උන්වහන්සේ බේරුණා. නමුත් ඒ ස්ත්‍රී ජීවිතෙන් ඇයට බේරෙන්න බැරුව ගියා. බලන්න තිරේෂ ඒ වගේ දෙයක් උරුම කරගන්න සසරේ යම් කිසි තැනක වෙච්ච අත්වැරද්ද තමයි ජීවිතේට බලපාන්නේ. ඊළඟ තිරේෂ දැන් ස්ත්‍රී ජීවිතේ දුරුවලතා ගැන කතා කරනකොට අපිට. ඇතරම කාන්තාව කියලා සමාජයේ සම්මත වෙන්නේ දරාගන්න බැරි චරිතයක් විදිහට. නමුත් ඇත්තටම ඇය දිහා අවධානයෙන් බැලුවොත් ඇය තරම් දුක් වේදනා දරාගන්න කෙනෙක් පුරුෂයෙක් එච්චර දුක් වේදනා දරන්නේ නැහැ ටීෂා. පින්වතුනි ඇය කුඩා කාලේ අම්මා අම්මා කෙනෙක් විදිහට ඊළඟට භූමිකාව ආරම්භද්දී ඊළඟට ස්වාමි දියණියක් විදිහට භූමිකාව ආරම්භද්දී ඇයගේ ජීවිතයයි විඳින වේදනා ඇය හුදකලා විඳින්නේ. එතන නමුත් අපිට තේරෙනවා ඇයගේ දුර්වලතාවයක් තමයි ස්ත්‍රී ජීවිතේ. නුවණ පා ඇයට වීරියක් තියනවා දරා ගැනීමේ. හැබැයි නුවණ පාවිච්චි කළ යුතු වෙලාවල් වල ඇය දරා ගැනීම පිණිස නුවණ පාවිච්චි කරන්නේ. ඒක ස්ත්‍රී ජීවිතේ තියෙන දුර්වලකම. ඒතර සමාජයට පේන්නේ ඇය දරා ගන්න බැරි ලද බොළඳ ලාමක චරිතයක් විදිහට. ඇත්තටම ඇය ස්ත්‍රී ජීවිතයේ තියෙන දරා ගැනීමේ හැකියාව ප්‍රයෝජනය ගන්නට ඇයට සංස්කාර සකස් වෙලා නැද්ද කියලා හිතෙනවා. ඊළඟට කාන්තා ජීවිතේ ගොඩාක් තියෙන දුර්වලකමක් තමයි ටිරේෂා ආකර්ෂණයට ආසයි. අනිත් අය තමන් කෙරෙහි ආකර්ෂණය වෙනවට, තමන් ගැන ගුණ වර්ණනා කරනවට, තමන්ව සමාජයේ කැපී පෙනෙනවට, වර්ණනා කරනවට ආසයි. ඒ වගේ දුර්වලතා ගොඩාක් පිරිච්ච චරිත සඳහා බොහෝ වෙහෙසිලා කටයුතු කරනවා. ඔව්. ඒක සමහර විට බොහෝ නොමග යන පැත්තට වැඩි. එහෙමයි. ඒතර ඒ වගේ දුර්වලතා පිරිච්ච චරිතයක් ඇත්තටම පුරුෂ ජීවිතයත් එක්ක ගන්නකොට පුණ්‍ය මහිමය අඩු චරිතයක් තමයි ස්ත්‍රී ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම අපි අපේ තුළ තියෙන මේ අඩුපාඩුකම් හොයාගෙනවත් ඉන්න ඕන අඩුම තරමේ. Tamanට අවබෝධයක් තියෙනවා නම් Taman කොයි විදිහටද කටයුතු කරන්න ඕන, Taman කොයි විදිහටද හැසිරෙන්න ඕන, මේක අපේ සංසාරගත දෙයක්ද, මේක අපිට උරුම දෙයක්ද කියන හැඟීමවත් අඩුම තරමේ එහෙම අවබෝධයක්වත් අවම මට්ටමකින් අපිට තිබිය යුතු වෙනවා. හැම වෙලාවෙම අපි හැම දෙයක් දිහාම බලන කෝණයන් තුළ අපි අපිව සාධාරණීකරණය කරගන්න උත්සාහ කරන සමාජයක් තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා අපි අපේ ජීවිතය පිළිබඳව නිවැරදි අවබෝධයකින් යුක්තව කටයුතු කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. පිනත් මෑණන්වන්ස අපි මීළඟට කැමති කතා කරන අපි අහලා තියෙන මේ ස්ත්‍රී රත්නය පිළිබඳව. ස්ත්‍රී රත්නය කියන වචනයම යම් අපි දැන් ත්‍රිවිධ රත්නය කියලානේ හඳුන්වන්නේ. මේකම යම් ගරු කළ යුතු කොටසක් තියෙනවා කියලා අපිට දෙයක් හැඟෙනවා. සහ අපි ඔය ස්ත්‍රී රත්නය කියන කාරණාව පිළිබඳව අහලා තියෙන පිනදෙනස සක්විති රජ කෙනෙක් හා සම්බන්ධ කතා පුවතක අපි කැමති පිනතන්ස මේ ස්ත්‍රී රත්නය කියන කාරණාව පිළිබඳව දැන කියා ගන්නට. ඔව් ටිරේෂා, ස්ත්‍රී රත්නය කියලා කියන්නේ ස්ත්‍රීන් අතර ඉන්න ශ්‍රේෂ්ඨම ස්ත්‍රිය කියන කාරණේ. එතකොට මේ ස්ත්‍රී රත්නය පහළ වෙන්නේ සක්විති රජතුමාට පමණයි. සක්විති රජ කෙනෙක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලැබ සම්බුද්ධත්වයේ නොලබන දසරාජ ධර්මින් රාජ්‍ය පාලනය කරන පුණ්‍යවන්ත උත්තමයාට තමයි කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනාට තමයි ස්ත්‍රී රත්නය පහළ වෙන්නේ. ඒතර ඒක ඒ ස්ත්‍රී රත්නය කියන්නේ කාන්තාව තුළ පිහිටපු ගුණධර්ම තියෙනවා. කියන්නේ රූපයත් ඇගේ ඇත්තටම සාමාන්‍ය කාන්තාවගේ රූපයක් නෙමේ. ඇයට තියෙන්නේ මිනිස් ස්වභාවයේ ඉක්මවා ගිය දිව්‍ය ස්වභාවයට ආසන්න වෙච්ච රූපයක්. ඊළඟට ඇගේ ශරීරය පවා රස්නිකායට සීතල වෙන, සීතලකායට රස්න වෙන ඒ සක්විති රජතුමාට සැප උපද්දවලා දෙන ස්වභාවයේ ශරීරයක් තමයි ඇයට ලැබෙන්නේ. ඒ වගේම ගොඩාක් ලස්සනයි. ඉතින් ඒ වගේ සෝභා සම්පන්න ස්ත්‍රියක් හැබැයි ඒ ඇයගේ ජීවිතයේ ගුණවන්තකම පිහිටලා තියෙනවා. ඇය තමන්ගේ රජතුමාට කලින් අවදි වෙනවා. ඊළඟට පච්චා නිපාතිනි රජතුමා නිදාගත්තට පස්සේ තමයි නිදාගන්නේ. කලින් ගිහින් ඇඳේ වැටෙන්නේ ඊළඟට කිංකාර පටිසාරිනි මම මොකද්ද ඊළඟට රජතුමාගේ සැපේ පිණිස කරන්න ඕනේ? يعني තමන්ගේ ස්වාමියාට දිවි පුදාය වාසය කරනවා. ස්වාමියා වෙනුවෙන් මොකද්ද කරන්න ඕනි කියලා හොය හොය වාසය කරනවා. ඊළඟට මනාපචාරිණී රජතුමා යමක්ද කැමති රජතුමා කැමති අය යම් විදිහකට සැරසලා ඉන්නවා දකින්නද ඇයි ඒ විදිහට විතර සැරසෙන්නේ රජතුමා කැමති අය කොයි විදිහටද රාජපිරිස ඉස්සරහට එනවා දකින්න කැමති ඒ විදිහට පමණයි ඇයි එන්නේ ඇය කැම් රජතුමා අකමැති කිසිම දෙයක් කරන්නේ නැහැ. මනාප ඊළඟට මේ පියවාදිනේ රජතුමාට හිත් රිදෙන දුක හිතෙන පීඩාවක් පත්වෙන වචනයක්වත් පාවිච්චි කරන්නේ ඇයගේ වචනෙන් හැම වෙලෙම තියෙන සෙනෙහබර වචන පමණයි. ඊළඟට තමයි ඇය සිතින්වත් මනසාපිනෝ අතිචාරිනී හිතින්වත් රජතුමා ඉක්මවා යන්නේ සිතවිල්ලක්වත් පහළ වෙන්නේ මට අහවල් කෙනා රජතුමාට වැඩිය හොඳයි කියලා සිතවිල්ලක්වත් ඇයට පහළ වෙන්නේ ඉතින් අර ස්ත්‍රී රත්නය එහෙම නැත්නම් කාන්තා රත්නය පිළිබඳව කතා කරනකොට සක්විති රජතුමාගේ බිරිඳ පිළිබඳව විදිහට කතා කරන මට හිතුණා ප්‍රශ්නයක් විදිහට අහන්න පින්නද දැන් ඇත්තටම අපේ වර්තමාන කාන්තාවන්ට එහෙම ස්ත්‍රී රත්නයක් විදිහට කටයුතු කරන්න බැරිද පින්නත් මෑණිනස්. ඒ කියන්නේ දැන් සක්විති රජ කෙනෙක් අපිට ප්‍රාර්ථනා කරන්න සහ මේ කාල සීමාව තුළ අපිට හොයාගන්නට බැරි වෙයි. නමුත් අපිට ඇත්තටම බැරිද මෙහෙම ස්ත්‍රී රත්නයක් විදිහට දැන් පින්නත් මෑණිනස් බොහෝ ගුණ සමුදායක් වර්ණනා කළා ඒ පිළිබඳව කියනකොට. එතකොට ඇත්තටම වර්තමාන කාන්තාවකට ඒ විදිහට කටයුතු කරන්න බැරිද පින්නත් මෑණිනස්? ඇත්තම ටිරේෂ වර්තමානයේ ස්ත්‍රී රත්නය කියන නාමය ලබන්න සුදුසු කෙනෙක් නැහැ. එක අපි මුලින් පිළිගන්නන මොකද ස්ත්‍රී රත්නය පහළ වෙන්නේ සක්විති රජුට පමණ. හැබැයි ටිරේෂා කාන්තාවගේ ජීවිතේ ගුණයෙන් බබලන ශ්‍රේෂ්ඨ ජීවිතයක් බවට පත් කරගන්න අපිට භාග්‍යතුන් හසේ තරම් උපකාර කරපු කෙනෙක් මේ ලෝකේ නැහැ. භාග්‍යතුන් හසේ හරිය ලස්සනට ටිරේෂා මේ විශාක මනාපකාය සූත්‍රයේදී හිම දේශනා කරනවා ගිහි ගෙදර වාසය කරන කාන්තාවක් උපාසිකාවක් විදිහට ප්‍රතිඥා දෙන කෙනෙක් කොයි විදිහටද ගුණගරුක ශ්‍රේෂ්ඨ ස්ත්‍රී ජීවිතයක් සමාජය තුළ හසුරවන්න කියලා. ඒකෙදිත් භාග්‍යතුන් වහන්සේ මුලින්ම ওই ගුණ සමුදාය දේශනා කරන ටිකේෂ. ඒකෙදිත් පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ දෙමව්පිය කරුණාවෙන් යම් ස්වාමියෙකුට දේනියක් විවාහ කළ දුන්නට පස්සේ ඒ දේනිය ඒ ස්වාමියාට කලින් නැගිටින්න ඕනේ. ඒ ස්වාමියා නිදාගත්තට පස්සේ තමයි නිදා ගන්නවනේ. ඒ ස්වාමියා අකමැති දේවල් මේ යමක් තියනවද ඒ අකමැති කිසිම දෙයක් ඇයි කරන්නේ නැහැ. ඊළඟට තමන්ගේ ස්වාමියා ඉක්මවා සිතුවිල්ලක්වත් පහළ කරන්නේ ස්වාමියාට සතුටු වෙන ආකාරයෙන් තමයි ඇය හැසිරෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළ මේ කාරණය මෙලොව ජයගෙන, පරලොව ජයගෙන නිම්මන් රති දෙවියන් අතරට යන උපකාරී වදයක් කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ස්වාමියාගේ දෙමව්පියන්ට, ගුරුවරුන්ට ආදර ගෞරව බහුමාන දක්වන්න කියනවා. ඊළඟට බිරිඳක් විදිහට ගියපු ඇය තමන්ගේ ස්වාමියාගේ රැකී ආරක්ෂා කටයුතු වලට උර දෙන්න ඕනේ. ස්වාමියා ඕන දෙයක් කරගෙන මට හම්බ කරලා කන්න දීපන් කියන මතයයි ඉන්නේ නැහැ. ස්වාමියා යම් දුකක්ද විඳින්නේ. ස්වාමියා යම් රැකියාවද කරන්නේ ඒක ඉහළ පිළි රැකියාවක් වෙන්න පුළුවන්. සමාජයේ සම්මත පහළ පිළි රැකියාවක් වෙන්න පුළුවන්. ඇය තමන්ගේ ස්වාමියාගේ රැකියාවට උර දීලා කටයුතු කරනවා. ඊළඟට තමයි පින්වතුනි භාගතුනාසේ දේශනා කරනවා සේවක කාරකාදීන්ට තමන් එක්ක ඉන්න දැසිදස්සන් ඉන්නවනම් ඒ අයට ආදරයෙන් අපූපකාර කරන්න අය දක්ෂ වෙන්න ඕනේ. ඊළඟට තමයි තමන්ගේ ස්වාමියා දුක් මහන්සි වෙලා, වෙහෙස මහන්සි වෙලා, දාඩිය මුගුරු වගුරවලා මුළු දවසම දුක් පීඩා විඳලා හම්බ කරන ධනය ඇයි විනාශ කරන්නේ නැහැ. ඇයි ධනය ආරක්ෂා කරනවා. මේ වගේ ඊළඟට භාග්‍යවතුනාස දේශනා කරන ස්වාමියාගේ විශේෂය ඇය ඔබඳු ගුණ සම්පත් දරාගෙන ඉද්දී භාග්‍යවතුනාස දේශනා කරන ඇය දිවි පුදා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකාවක් විය යුතුයි. ඊළඟට ඇය ත්‍යාග සම්පදාවේ පිහිටා සිටියේ. තියෙන්නේ මොකක්ද? අසරණ කෙනෙක් ආවත් කාට හරි ඇය දෙන්න බලාගෙන ඉන්නවා. ඊළඟට ඇය දහම් දැනුමින් යුක්තව වාසය කරනවා. ඊළඟට ඇය සීලෙන් යුක්තයි. දිවි දෙවෙනිකොට පංචශීල ආරක්ෂා කරනවා. ඊළඟට ඇය ටික ටික බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නුවණින් විමසනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඇය මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ ස්ත්‍රියක්. කාන්තාවන් අතර ශ්‍රේෂ්ඨ කාන්තාව. ඇයි මේ මේ ලෝකේ ජය ගන්නවා, පරලෝකේ ජය ගන්නවා. ඇයට පුළුවන් සදෙව් ලෝකවල නිම්මන් රති දිව්‍ය ලෝකේ කරා පිය තබන්න. මම හිතන්නේ ඒ කාරණාවලින්ම අපේ ජීවිත වෙනස් කරගන්නට, සකස් කරගන්නට, හැඩගස්ව ගන්නට බොහොම හොඳ උපදෙස් ටිකක් ලැබුණා කියලා විශ්වාස කරනවා. ඇත්තටම වර්තමානයේ තුලත් කාන්තාවකට යම් විදිහකින් ගුණවත් කාන්තාවක් විදිහට මේ සමාජය තුල කටයුතු කරන්න පුළුවන්. දැන් ওই පරිබාහිර කාරණාත් එක්කනේ මෑණින් වහන්සේ කියන්නේ අපිට එහෙම ජීවත් වෙන්න ටිකක් අමාරුයි මේ සමාජය. සමාජයටම දොස් කිය කී ඉන්නවට වඩා අර Tamanට පුළුවන් නම් මේ කටයුතු අර පින්නත් වෙනස දැන් අපිට පහදා දීපු කාරණාත් එක්ක නුවණින් විමසලා කටයුතු කරන්න මම හිතනවා අපි හැම කෙනෙකුටම වෙනස් කරගන්න පුළුවන් දේවල් තමයි තියෙන්නේ ඒ තුළ. ඒ තුළින් වෙනස් කරගෙන ඇත්තටම අපිට මේ සමාජයට පවුලට රටට යහපතක් කරන්නට සෙතක් සලසන ඒ වගේම Tamanටත් සෙතක් සලසා ගන්නට ඒක බොහොම වැදගත් කාරණාවක් බවට පත්වේවි. අපි මීළඟට පින්නත් වෙනස කතා කරනවා දැන් කාන්තාවක් විදිහට ගත්තාම අර මම වැඩසටහන මේ ආරම්භයේදීත් කියපු කාරණාවක් තමයි අපි සෑහෙන මේ ජීවිතය තුළ දුක් විඳිනවා. විවිධ වූ වේදනාවන් වලට විවිධ වූ තාඩන පීඩනයන් වලට ලක් වෙනවා. දැන් ඇත්තටම ගත්තහම මේක පුරුෂ පාර්ශවයට වඩා කාන්තාවගේ මේ දුක් විඳීම, මේ වේදනාවන් විඳීම අතිශයින්ම වෙනස්. සහ මේවා අපිට උරුමයි දෝ කියලා හිතන අවස්ථා තියෙනවා. පිනත් මැනනස මේ ඇත්තටම කාන්තාවන්ට උරුම එහෙම ආවේනික දුක් තියෙනවාද පින්නත් මැනස මම ධර්මය තුළ අපි අහලා තියෙනවා එහෙම දෙයක්. ඒතර අපි බලාගෙන ඉන්න කෙනෙකුට උනත් එහෙම ගැටලුවක් ඕනම වෙලාවක හිතට ඇති වෙලා ඇති අනේ ඇත්තටම අපි මේ මේ සංසාරේ මේ කර්මයක් විදිහට ගෙවන මේ ඇතුලේ ඇත්තටම අපිට එහෙම උරුම වෙච්ච දුකක්ද අපි මේ ගෙවන්නේ කියලා. ඔව් දිවේශ ඇත්තටම කාන්තාජිතර මම කලිනුත් මතක් කරන්නේ පුරුෂ ජීවිතයට වැඩිය කාන්තාව අවංකවම පිළිගන්න ඕනේ. කාන්තා ජීවිතය කියන්නේ ඒ පුරුෂ ජීවිතයට වැඩිය පින අඩු ජීවිතයක් කියලා. අල්ප පුණ්‍ය විපාකයකින් ලැබිච්ච ජීවිතයක් කියලා. මොකද අපගේ වාග්යතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතරම් වාග්යතුන් වහන්සේ තරම් තිරේෂා මේ ලෝකේ කාන්තාවට සහනය ලබා දුන්න ශාස්ත්‍රඥ වහන්සේ නමක් නැහැ. මහා කරුණාවෙන් කාන්තාව දිහා බලපු ශාස්ත්‍රඥ වහන්සේ නමක් නැහැ. කාන්තාවගේ ජීවිතේ නිවැරදි කරගන්න ඒ ජීවිතේ ඒ දුකින් අත් මිදෙන්න මඟ කියපු වෙනස් ශාස්ත්‍රඥ වහන්සේ නමක් නැහැ. එතන භාග්‍යතුන් වහන්සේ නමුත් දේශනා කරන ඩිරේෂා පුරුෂයෙකුට අයත් නැති පුරුෂයෙක් විඳවන්නේ නැති නමුත් ස්ත්‍රියකට පමණක්ම උරුම වෙච්ච ආවේනික දුක් පහක් තියෙනවා. ඒ ආවේනික දුක් පහ තමයි භාග්‍යතුන් හාසි දේශනා කරනවා. තේෂ කාන්තාව පුංචි වයසේම තරුණ වයසේම තමන්ගේ ආදරණීය නෑහිත විතරක් දෙමව්පියන්ගෙන් වෙන් වෙලා පුරුෂයා ස්වාමියාගේ නිවසට පිටත් වෙලා යනවා. එතකොට ඇය නොදන්න තැනකට යන දුක ඇය හුදකලාවේ විඳවනවා. ඊළඟට ආදරණීය දෙමව්පියන්ගෙන් සෙනෙහබර සොහොයුරන්ගෙන් සහෝදර සහෝදරයන්ගෙන් වෙන්වීමේ දුක ඇය විඳවනවා. එතකොට මේ විදිහේ විඳවිල්ල භාගතනසවදල මේක පුරුෂයටයි තියෙනවා. මේක උරුම ස්ත්‍රියට. භාගතනසවදාලා ඊළඟ එක තමයි කාරණේ ස්ත්‍රිය ඔසප් වෙනවා. එතකොට ඒ ඇය මාසයක් ගානේ දුක විඳිනවා. එතකොට ටිරේෂ දැන් අපි සමහරලාට අපිට ඔය යාළුවෝ සහෝ සහෝදරියෝ දකින්න ලැබෙන සමහර වෙලාවට ඇය කායිකව විඳවන දුක ඒකයි හුදකලාවේ දරාගන්නේ. සමහර අයට කෑම කන්න බෑ. සමහර අයට ඒ කාලය අවසන් වෙනකම් වමන යනවා. කලන්තේ දා කරන්න බෑ. මොකුත්ම බෑ. ඒ කියන්නේ ඇය අකර්මණ්‍ය වෙනවා. ඇත්තටම ගොඩාක් කායික පීඩා විඳිනවා. හැබැයි ඇයට ඒකට ඇය ඒක ලෝකෙට කියන්නේ ඇය හුදකලාවේ තමයි ඒ දුක විඳ දරාගන්නේ. භාග්‍යතුනාසඳල ওই දෙක පුරුෂයෙකුට නෑ. ඔකේ ස්ත්‍රියකට උරුම. ඊළඟ කාරණේ තමයි කාන්තාව ගැබ් ගන්නවා. එතකොට ඒ කුසේ දරුවෙක් දරාගෙන විඳින දුක මාසනාවයක්. ඒ දුක ඇය හුදකලාවේ විඳින්නේ. තාත්තා කෙනෙක් ඒ වෙනුවෙන් පිටින් බලාගෙන උපකාරයක් කරාට ඒ දරුවෙ කුසේ දරාගෙන විඳින දුක ඇය හුදකලාවේ තනියම ඒක ඇයට වචනෙන් කියන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක මොහොතක් නෑර මාස විස්තර කරන්න කෙනෙක්ට හැකියාවක් නැතිව ඇති. ඔව් මාස නවයක් පුරාවට එක මොහොතක් නෑර ඇයි විඳින දුක. ඇත්තටම ඒ විඳ දුක ඒ දුක විඳ කෙනෙක් විතරයි දන්නේ. එහෙම. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා කාන්තාව දරුවන් බිහි කරනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ දුක පුරුෂයාට අයිති නැහැ. ඒ ආවේනික දුක ස්ත්‍රියටයි අයිති. ස්ත්‍රී ජීවිතයක් එක්ක උරුම වෙච්ච දුකක් ඒක. ඒ දරුවන් බිහි කිරීමේ දුක අපිට අටුවා විදි සඳහන් වෙනවා සමහර කාන්තාවන් දිවි නසා ගන්නවා කියන ඒ දුක උහුල ගන්න බැරුව. අප්‍රමාණ දුකක් මරණය අභියස විඳින දුකක් ඇයි විඳිනවා. ඒක ඇයට විතරයි උරුම. ඊළඟ භාග්‍යතුන් වහන්සේ වදාලා කාන්තාව ස්වාමියාගේ සේවයට යනවා. ඇතර විවාහ වෙලා විවාහ ජීවිතයක් ගත කරන ස්වාමියා ළඟට යනවා කියන්නේ එතන ඉඳලා ඇත්තටම ඇයි දාසියක් වගේ තමන්ගේ ස්වාමියාගේ හැම කටයුත්තක්ම කරන්න ඕනේ. gedara dore හැම කටයුත්තක්ම කරන්න ඕනේ. ඒතර ඒ දුක ස්වාමියාට පිරිමේකට නෑ. භාග්‍යතුන් සදලා මේ ආවේනික දුක් මේවා අයිති ස්ත්‍රීන්ට විතරයි මේවා පුරුෂයන්ට අයිති නෑ කියලා. එනිසා වෙන්න කාන්තාවක් විදිහට Tamanට උරුම වෙච්ච දුක තමන්ට දරාගන්නම සිද්ධ වෙනවා ස්ත්‍රීත්වයක් ලැබපු අපි හැම කෙනෙකුටම. ඇතම් දින ඒකේදී අර කල්පනා කරන්න ඕනේ මේවා විඳිනකොට මේක මේ තේරුම් අරන් ඉන්න ඕනේ මේක අපිට උරුම වෙච්ච දෙයක්. එහෙනම් මේක ඉවසීමේ මෝන දීලා මේක ලෝකෙට චෝදනා කරන්නේ නැතුව ස්වාමියාට නැන්දමට චෝදනා කරන්නේ නැතුව මේක ඉවසීමේ මූණ දීලා යථාර්ථය තේරුම් අරගෙන වාසය කරන්න. පිනත් මනස දැන් විරාමයට යනට මත්තෙන් අපි කතා කරා කොහොමද කාන්තාවන්ගේ ජීවිත තුළ තියෙන දුර්වලතාවයන් පිළිබඳව කතා බහ කරා. දැන් අපි කතා කරමු පිනත් මනස දැන් කාන්තා ජීවිතයක් ලැබිච්ච කෙනා ඇත්තටම Taman කාන්තාවක් වුණා අයියෝ මම කාන්තාවක් වුණා මම මේ ස්වභාවයට කැමති නැහැ කිය කී දුක් විඳ ඉන්නවට වඩා අපිට පුළුවන් මේ ජීවිතය තුළ අරුබුද ඇති වෙනවා ගැටලු ඇති වෙනවා අර කිව්ව වගේ පීඩාවන් වලට අපිට ලක් වෙනට සිද්ධ වෙනවා ඒවා කාන්තාවන්ට උරුම ආවේනිකම දේවල් විච්ච නිසාවෙන් හැබැයි මේවා මගහැරලා අපි කොහොමද මේ අරුබුද වලට ගැටලු වලට නිසියාකාරව මුහුණ දෙමින් කටයුතු කරන්නට ඕන ඔව් ටිකේෂා ඇත්තටම මේ ජීවිතයට අරුබුද එනවා කියන එක පුදුමයක් නෙමෙයි ටිවිෂා. උපන් සත්වයාට ඒ ඒ භූමිකා තුළ දුක් පීඩාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ටිරේෂා අර කිව්වා වගේ ඒ මත්තේම වැළහීගෙන ඉන්න කෙනාට ඒ ස්වභාව ඉක්මවා යෑමක් හෝ සැනසීමක් කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ තවත් දුකෙන් දුකට අවුලෙන් අවුලට සසරින් භවෙන් භවයට මේ ප්‍රශ්නේ ඇදගෙන යනවා මිසක් ඇයට සැනසීමක් ලැබෙන්නේ නැහැ. ටිරේෂා මේ ජීවිතයේ ජයගත්ත වීරයවන්ත අම්මා කෙනෙක්ගේ පොඩි විස්තරයක් මම කියන්නම්. එකකින් අපිට ගන්න ගොඩාක් ආදර්ශ තියෙනවා. මේ අම්මා අන්‍යාගමික අම්මා කෙනෙක්. මේ අම්මා උපතින් බෞද්ධ නෙමෙයි. මේ අම්මගේ ජීවිත කතාව මේ අම්මා කියනවා අවුරුදු 6ේදී. අවුරුදු 6ේදී තමයි අම්මගෙන් වෙන් වෙලා නැන්දම්මා ගාව ජීවත් වෙන්න යන්නේ. ඒතර අම්මගේ ආදරය ඇයට අවුරුදු 6ේදී අහිමි වෙනවා. ඊළඟට ඇය නැන්දම්මා ගාව ජීවත් වෙනකොට ඇයි කියනවා උයන්න ඕනේ ඒ සිඟිති දියණිය. උයන්න දන්නේ නැහැ. ලුණු ඇඹුල් දාන්න දන්නේ නැහැ. ඒතොර මේ මොනවා හරි දාලා චුට්ටක් හම්බලා දෙනවා. එතකොට රහ නැහැ කියලා ඒ දරුවා ගුටි කනවා. ඊළඟට ඒ දරුවට ඒ ගෙදර නිවසේ කෑම නැහැ. කන්න දෙන්නේ නැහැ. ඒතර මේ දරුවා අහල පහල ගෙවල් වලින් තමයි කෑම කන්නේ. දැනගත්තොත් ගෙදර ඉන්න කට්ටිය මේ දරුවා එක්කන් ඇවිල්ලා ගහනවා. ගෙදරින් එළියට යන්න බෑ. ඊළඟ මේ දරුවා කියනවා ඒ අවුරුදු 7 වයසේ ඉඳලා අවුරුදු 13 දක්වා කුලී වැඩ කරා. ඒ දරුවා ලව්ව කුලී වැඩ කෙරුවා කියන. ගෑනු දරුවෙක් විදිහට මොනතරම් දුකක් ඒ දරුවා විඳින්නේ නැද්ද ඒ ජීවිතේ. අවුරුදු 13 දී මේ දරුවා රස්සාවකට යන ඇගලුම්කම් කල්හලක එතනදී ඇයට පිරිස අතරේදී විවාහයක් යෝජනා කරනවා. එතර ඇයි කියනවා මට විවාහ වෙන්න කිසිම අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. මම ඒ ගැන හිතලා තිබ්බෙත් නැහැ. නමුත් ඒ යෝජනාවත් එක්ක ඇයට හිතුණා විවාහ වෙන්න. ඇයි කියනවා ත්‍රිෂයි කියන විවාහ වෙච්ච දවසේ ඉඳලා ගුටි කෑවා කියනවා. දරුව කුසේ දරාගෙන ගුටි කෑවා කියනවා. ස්වාමියාගෙන් කිසිම සැනසිලි වචනයක් කවදාවත් ලැබිලා නැහැ. මේ සිද්ධිය කියනකොට අම්මගේ වයස 70 ගාණක් විතර. එතකොට මේ අම්මා මේ විදිහට දුක් විඳගෙන ඒ අම්මා කියනවා අභිමානවත් කතාවක් ටිරේෂා මේක අදායට බොහොම අල්ප අභිමානවත් කතාවක්. ඒ අම්මා කියන මොන දුක විඳගෙන වුණත් දරුව වෙනුවෙන් මම පෞල් ජීවිතේ කඩාගත්තේ නැහැ කියනවා. අද වීරයක් කියලා හිතනවා ප්‍රශ්නයක් එනකොට එතනින් බැහැර ගිහිල්ලා එක්කෝ විවාහය විවාහය අයින් වෙලා මේ ඇය ස්වාධීනව ජීවත් වීම අද වීරියවන්ත චරිතයක් කියලා හිතන්නේ. නමුත් ඇය කියනවා මම දරුව වෙනුවෙන් මම විවාහ ජීවිතේ කඩාගත්තේ නැහැ. දරුව වෙනුවෙන් ඇය කියනවා මම හිතුවා මට යනවා නම් දැන් යන්න තියෙන වලපල්ලට. බලන්න ටිරේෂ් එතකොට ඇය ස්වාමියා වෙනුවෙන් දිවි පුදලා. ගුණවන්ත කෙනෙකුත් නෙමෙයි, සීලවන්ත කෙනෙකුත් නෙමෙයි, ආදරේ දක්වන කෙනෙකුත් නෙමෙයි. හැබැයි ඇය ස්වාමි භක්තිය යුක්තයි. එතකොට ඒ අම්මා කියනවා දරුවන්ට මං දුකසේ ඉගෙනනවා. දරුවෝ 6 දෙනෙක් 6 දෙනා හොඳ තැන්වල ඉන්නේ. එතකොට මේ අම්මා කියනවා ඒ විදිහට මං දුක් විඳගෙන දරුවෝ ඉගෙනනවා. මට බුදුරජාණන් වහන්සේගේ ධර්මය හම්බ වුණා. ධර්මය හම්බුණාට පස්සේ මේ අම්මා සිල් ගන්න එනවා. ස්වාමියා සිල් ගන්න එනවට නිନ୍ଦා අපහාස කරන ගරහන ඇයි කියනවා ඇයි පාවිච්චි කරන ධර්ම පොත්පත් වීසි කරනවා පොළවේ ගහනවා ගහනවා බනිනවා මේ අම්මා කියනවා මේ සීල්රේද දාගෙන මං වැඩසටහනට එන්න එනකොට පයින් ස්වාමියා මගෙත් එක්ක එන බස් එකට නගිනකම් මග දිගට හිංසා පීඩා කරනවා. හැබැයි මම මගේ කටින් ස්වාමියාට විරුද්ධව වචනයක් කියන්නේ නැහැ කියනවා. මොකද මේ සීල්රේද දාගෙන මට පව් පුරව ගන්න ඕනේ නැහැ කියනවා. ඊළඟට මේ අම්මා කියනවා මේ මම මේ ධර්මයේ මම කවදාවත් ස්වාමියා එච්චර දුක් පීඩා දුන්නත් කවදා ස්වාමියාට අතක් උස්සලා නැහැ. කවදාවත් ස්වාමියාට විරුද්ධව වචනයක් කතා කරලා නැහැ. ඇයි කියනවා මම එහෙම කරේ නැත්තේ මං එහෙම කරලා මං සසරට පව් රැස් කරගන්න කැමති නැහැ කියනවා. ඒතර ඇත්තටම ටිරේෂයි ධර්මයේ දැක්ක කෙනෙක් නෙමෙයිද? ඇය ධර්මයේ පහස ලැබපු කෙනෙක්. බලන්න ටිරේෂා ජීවිතයක කාන්තාවකට විඳවන්න තියෙන සියලු දුක් ඇයි විඳලා. සැනසීම කියන එකක් ඇගේ ජීවිතේ මාත්‍රික නෑ කියනවා. ඒ අම්මා කියනවා මට සැනසීම මේ ධර්මයේ විතරයි කියලා මන් දන්නවා. බස් එකකට යට වෙලා මහපාරේ මැරුණත් කමක් නෑ කියලා මම මේ ධර්මයේ හොයාගෙන ඉන්නේ. මට සැනසෙල්ල තියෙන්නේ මෙතන විතරයි කියලා දන්නවා කියලා. ඉතින් බලන්න ටිරේෂා එච්චර පීඩා විඳගෙන ඇය ඒ ජීවිතේ ජයගත්තා. ඒ ඒ ඇයගේ ඉවසීම ඇයගේ ගුණවන්තකම තමයි ඒ ප්‍රධාන සාධකය අපිට පේනවා ඇයට ධර්මය මුණ ගැස්සුවේ. එනිසා මේ ඇත්තටම ධර්මානුකූලව අපේ ජීවිතය වෙනස් කරගන්න අපි අප්‍රමාදී වීම තමයි සිද්ධ කළ යුත්තේ. මේ දේවල් මේ විදිහටත් කියලා දීලා ඔබට තවත් මේ බොහොම සරල විදිහට අපි බොහොම ලෙන්ගතුව පැහැදිලි කරන්නේ. මේ මේ බැනලා අඬ ගහලා එහෙම කියන එකක් නෙවෙයි මේ කතාව. මේ පිළිසඳර බොහොම ආදරණීය විදිහට බොහොම ලෙන්ගතු විදිහටයි අපි ඔබ වෙනුවෙන් අරගෙන ඉන්නේ. ඉතින් මේ තරම් බොහොම ගෞරවනීය විදිහට අපේ පින්නත් මැනස මේ කාරණාවන් අපිට පහදා දෙනවා. ඉතින් තවදුරටත් අපේ ජීවිතය වෙනස් කරගන්න බැරි නම් ඔබ පරාජිතයෙක් බවට පත් වෙන නිසා වහවහම අපි අප්‍රමාදී වෙලා මේ පිනත් මැනස් අපිට පහදා දෙන කරුණු කරන අනිවාර්යෙන්ම අපේ ජීවිතවලට එකතු කර ගැනීමම තමයි වැදගත් කාරණාවක් බවට පත්විය යුත්තේ. අපි ඊළඟට පිනත් මැනස් කතා කරනවා දැන් ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයෙක් විදිහට කටයුතු කරන්න කෙනෙක් විදිහට අපි කොහොමද ඇත්තටම ඒ විදිහට හැඩගැසීමක් එහෙම නැත්නම් හැසිරීම් රටාවක් අපි තුල නිර්මාණය කරගන්නේ. එහෙම භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන මේ ධර්මයේ සරණ යන සංඝරත්නයේ සරණ යන කෙනෙක් බවට අපි කොහොමද සිල්වත් උපාසිකාවක් බවට පත් වෙන්නට ඕන පින්නත් මෑන්හස. ඇත්තටම තිරේෂා මේ වර්තමාන සමාජයේ අතීත සමාජය වගේ නෙමෙයි ගොඩාක් විෂමයි. එහෙමයි. ඇත්තටම සංවරව යහපත්ව ගුණවත්ව ඉන්න කෙනෙකුට පවා වර්තමාන සමාජයේ ඇගේ ගුණවන්තකමට ඉඩක් නොතිබෙන්න පුළුවන්. ගැරහීමකට ලක් ගැරහීමට ලක් වෙන්න පුළුවන්, හිංසනයට, පීඩනයට ලක් වෙන්න පුළුවන්. ඒ ඇයගේ තියෙන ගුණවන්තකම පවා හාස්‍යයට ලක් වෙලා ඇයව වෙහෙසටපත් වෙන සමාජයක් තමයි අද තියෙන්නේ. අපි ඒක අවවාදයෙන් පිළිගන්න ඕනේ. තිරේෂ නමුත් බුද්ධ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ ඒ ධර්මයේ රැකවරණේ ආශ්චර්යයි. අද්භූතයි. ඇත්තරම ඩිරේෂා මේ මගේ ජීවිතේ මට උදාහරණයක් කියන්න පුළුවන් පාසල් දියණිවරු දැන් මේ එක එක අවදිවලනේ මේ කාන්තා ජීවිතේ ගත වෙන්නේ අපි මේ පාසල් වයසේ දියණිවරු ඇත්තටම අම්මා තාත්තට අවංක වෙන්න ඕනේ ඇයට ගොඩාක් අරුබුද හිංසා පීඩා වලින් මිදෙන්න තියෙන මඟ තමයි දෙමව්පියන්ගේ සරණේ දෙමව්පියන්ගේ සෙවණේ පිහිටා සිටීම රැකවරණයම රැකවරණේ දෙමව්පියන්ට 100% අවංක වෙන්න ඕනේ එතකොට ඇයට පුළුවන් මොකද ටිරේෂ් අපිට දැනගන්න ලැබිලා තියෙන සමහර මව්වරු අඬාගෙන ඇවිල්ලා අපිට කියනවා මේ අවුරුදු 13 12 දියණිවරු මේ රාත්‍රී දවල් නැතුව යාළුවන් එක්ක එක එක විනෝද සාදවලට සෑනකෙලිවලට පිටත් වෙලා යනවා. එතකොට හිතෙන හිතෙන ඇසුරු කර කර චරිත නරක කරගන්නවා. එක අම්මා කෙනෙක් අඬාගෙන ඇවිත් කිව්වා මේ විදිහට මේ දුවට අම්මා අවවාද කරලා දෙපා දුවේ ඔහොම කරන්න කියලා. තාත්තත් නැතුව ඒ අම්මා ගොඩාක් සෙනෙහසින් මේ දරුවා රැකගෙන තිබේ මහා දුක්ඛන්දරාවක් විඳගෙන. එහෙම හදපු දරුවා නොමග යනකොට අම්මා කෙනෙක් මොනතරම් වේදනාවටපත් වෙනවද? සෙනෙහසින් කියන එපා පුතේ ඔහොම කරන්න. ඔයා වැදගත් විදිහට හැදෙන්න. තිරෂ හිතා ගන්න බෑ. ඒ අම්මා කිව්වා ඒ අම්මගේ බෙල්ලට පිහිය තියලා දුව කියනවලු ඔයා කටවහගෙන ඉන්න එච්චර සුන්දර විදිහට නෙමෙයි කිය නමුත් අපිට ඒක ඒ වචන ප්‍රකාශ කරන්න බෑ. කටවහගෙන ඉන්න මට ඕන විදිහට මං හැදෙන්නේ කියලා. ඒ බඳු දියණිවරුන්ට රැකවරණයක් තියේද? මෙලවත් නැහැ පරලවත් නැහැ. කිසිම දිනයක දියණිවරු ඒ බඳු නීච ස්වභාවයට පත් වෙන්න එපා. තමන් හදා වැඩ පෝෂණය කරපු දෙමව්පියන්ට සෙනෙහසින් වාසය කරන්න එයම ඔබට තියෙන සත්‍ය ක්‍රියාවක්. ඊළඟට ටිරේෂම මෝර පිරිත කියලා කියන්නේ හරි ආනුභව සම්පන්න දෙයක්. මොකද බඹසර සිල්ලෙක බැඳිච්ච දෙයක්. දියනිවරුන්ට පුළුවන් තමන්ගේ කුමරි බඹසරේ පිහිටලා මේ මෝර පිරිත සජ්ජායනා කරලා නිරන්තරයෙන් ආරක්ෂක පිරිතක් විදිහට පාවිච්චි කරනවා නම් පාවිච්චි කළ සත්‍යක්‍රියා කරනවා මේ සත්‍යානුභව බලයෙන් තමන්ගේ ශ්‍රාවකත්වයේ සත්‍යානුභවයෙන් තමන්ගේ දෙමව්පියන්ට අවංකව සිටින සත්‍යානුභව බලයෙන් තමන්ගේ බඹසරේ සත්‍යානුභව බලයෙන් බාහිර පුද්ගලයන්ගේ හිංසා පීඩාවට මං ලක් නොවේවා මේ සත්‍ය අනුභව බලෙන් අසත්පුරුෂයන්ගේ ඇසුරින් මාව දුර වේවා කියලා ටිරේෂා ඇත්තටම අදටත් පිහිට තියෙනවා. ඒක මං අත්දැකලා තියෙන දෙයක්. ඊළඟට ටිරේෂා රැකී ආරක්ෂා කරන තැන්වල ඇත්තටම ගුණවන්ත කාන්තාවන් හිංසනයට පීඩනයට ලක් වෙනවා. ඔවුන්ට පුළුවන් මේ වගේම මේ මෝර පිරිත සජ්ජායනා කරලා තමම් සීලයක පිහිටලා ඉන්න බව සත්‍යක්‍රියා කරලා තෙරුවන් ගුණ සත්‍යක්‍රියා කරලා අසත්පුරුෂ ආශ්‍රයයක් නොලැබේවා කියලා අදිෂ්ඨාන කළේ පිරිතේ ආරක්ෂක බලය ලබන්න. ඊළඟට පතිවත රකින කාන්තාවන්ට පුළුවන් විවාහ ජීවිතය ගත කරන අපිට එහෙම තොරතුරු ලැබෙනවා නැන්දලා මාමලගෙන් ගොඩාක් හිංසා පිරින්ට ලක් වෙන ගුණවන්ත චරිත. ඒ ගුණවන්ත චරිතවලට පුළුවන් තමන්ගේ ඒ මෙත්සිත පතුරවලා තමන් අම්ම තමන්ගේ අම්මට තාත්තට වගේ සලකන බව සත්‍යයි කියලා සත්‍ය ක්‍රියා කරලා මෙත්සිත පතුරවලා ඒ අරුබුද ජය ගන්න. එහෙම කරගත්තා ඉන්නවා. ඊළඟට තමන් ස්වාමියාගේ සැකයට භාජන වෙනවනම් ගුණවත්ව ඉඳගෙන ඇයට පුළුවන් ඒ අර්බුදයෙන් අත්මි දෙන්න තමන්ගේ පතිවත ගැන සත්‍යක්‍රියා කරලා. ඒ නිසා ටිරේෂා ධර්මය කියන්නේ මේ ලෝකේ ජීවමාන දෙයක්. ධර්මයට පේන ලෝකෙත් නොපෙනෙන ලෝකෙත් රැකවන්න ලැබෙනවා. ඒ නිසා ඒ සත්‍ය බලය තුළ තමන් පිහිටලා ඉන්නවා නම් ටිරේෂා ශ්‍රාවිකාවක් විදිහට ඇයට බොහෝ කර්මානුරූපව ආපේව නෙමෙයි ඒව ඉඳවන්න වෙනවා. ඒ නැතුව ඇයට එන හැම බාධකයකම ඇයට ජය ගන්න පුළුවන්. රැකවරණයක් තියෙනවා. ඒ නිසා ඔබත් මේ රැකවරණයට නතු වෙන්න නම් අනිවාර්යෙන්ම අර පින්වත් මැන්වස්සේ කිව්වා වගේ බොහොම ශ්‍රද්ධාවෙන් Tamanගේ සීලය රැකගැනීමෙන්ම තමයි කටයුතු කළ යුතු වන්නේ. ඒ නිසා ඒ තුලින් ඔබට ධර්මයේ තුලින් පිහිටක් පිළිසරණක් ලබා ගන්නට හැකියාවක් ලැබේවි. අර පින්වත් මැන්වස්සේ කිව්වා වගේ කර්මානුරූපී වෙන සමහරක් කාරණාවලදී ඔබට ඒහා සමානවම කටයුතු කරන්නට හැකියාවක් නොලැබෙවි. නමුත් ජීවිතයේදී ලොකු පිහිටක් පිළිසරණක් ලබා ගන්නට ඔබට හොඳ හැකියාවක් මේ ධර්මයේ තුලින් ලැබෙනවා. වෙනවා කියන කාරණාව පින්නත් පෑණියන් වහන්සේ අපිට බොහොම හොඳින් සනාථ කරමින් ඉදිරිපත් කරා. ඉතින් පින්නන්ස මේ අවසාන වශයෙන් අපි කතා කරන්න ඕනේ දැන් ස්ත්‍රියක් වීම පිළිබඳව සමහරක් පාර්ශවයන් දැඩි අකමැත්තක් දක්වනවා. ස්ත්‍රී භාවයම ගොඩාක් වෙලාවට පිළිකුලෙන් තමයි දකින්නේ. ඒ විශ්වාස කරනවා අර කාන්තාවක් වීම නිසාම Tamanට බොහෝ දේවල් අහිමි වෙනවායි කියලා. එක්තරා විදිහකින් බැලුවහම දැන් පිරිමි පාර්ශවයත් එක්ක බැලුවම කාන්තාවක් වුණාම ඇය අර පින දැන් අපි දැන් මේ වැඩසටහන පුරාවටම කතා කළා යටතේ ජීවත් වෙන්න ඕනේ කියන කාරණා. එතනින් එහාට ගියාම අර ස්වාධීනව නැගී සිටින්නට ඇති නොහැකියාව. මේ මේ දේවල් එක්කම අර කාන්තාමණ්ඩ තියෙන යම් යම් තැන් ඇහිරෙනවා, ඉඩ ඇහිරෙනවා. යම් යම් තැන් සීමා සහිත වෙනවා. මේ දේවල් නිසාම සමහරක් වෙලාවට හිතෙනවා මේ ස්ත්‍රියක් වීම බොහොම කනගාටුදායක විදිහට දකිනවා සහ සමහරක් පාර්ශවයන් එනවා මේ ස්ත්‍රීත්වයෙන් මිදෙන්නට කැමති අය. පිනත් මෙන්නස එහෙම හැකියාවක් තියනවාද අපිට මේ ස්ත්‍රීත්වයෙන් මිදිලා කටයුතු කරන්න? ඔව් ටිරේෂා ඇත්තටම මේ ස්ත්‍රී ජීවිතයේ සැබෑ తත්වය ඒ විදිහටම දකින කිසිම බුද්ධිමත් කෙනෙක් ස්ත්‍රී ජීවිතය ආය පතයි කියලා හිතන්න බෑ. බුද්ධිමත් නැතිකමීම තමයි ස්ත්‍රී ජීවිතයට ඇල්ම කර කර මේක යන්නේ. මොකද ඩිරේෂ භාග්‍යතුනාසි දේශනා කරනවා මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ තනතුරු හොබවන ගුණවන්ත චරිතයක්ද ඒ සියල්ල උරුම පුරුෂයන්ට. භාග්‍යතුනාසි දේශනා කරන කිසිම දවසක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නේ නැහැ ස්ත්‍රියක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නේ පුරුෂයෙක්මයි. ඊළඟ භාග්‍යතුනාසි දේශනා කරන කිසිම දවසක සග්දේව තනතුර ලබන්නේ නැහැ ස්ත්‍රියක්. කිසිම දවසක සක්විති රජකම ලබන්නේ ස්ත්‍රියක්. කිසිම දවසක මහා බ්‍රහ්ම තනතුර ලබන්නේ ස්ත්‍රියක්. ඊළඟට කිසිම දවසක මාර තනතුර ලබන්නේ ස්ත්‍රියක්. මේ විදිහට භාග්‍යතුන්ස් දේශනා කරන ඒවා උරුම පුරුෂයන්ට විතරයි. ඒතර ඒකත් ස්ත්‍රී ජීවිතයේ ආදීනව දකින්න එක සාධකයක්. ඊළඟට ඩිරේෂ දැන් අපි කියමු ධර්මයේ හැසිරෙන පිරිසක් වුණාම ධර්මයේ හැසිරෙන පිරිසක් වුණාම අපි කියමු අපි බෝධින් වහන්සේලා වන්දනා කරන්න ආසයි. ධාතුන් වහන්සේලා වන්දනා කරන්න ආසයි. හැබැයි ස්ත්‍රිය සීමා සහිතයි. එහෙමයි. ජීවමාන සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්ම අලලා වන්දනා කරන්න පින තියෙන පුරුෂයන්ට විතරයි. එහෙම. ඒ හැම දෙයකින්ම ස්ත්‍රියගේ ජීවිතේ ඇයට යම්කිසි මානසික පීඩනයක් ගෙනත් දෙන කර්ම විපාකයක් ඇයවට කැරකෙනවා. ඒතර මේක හරියට තේරුම් ගත්තේ නැති වුනම තමයි ටිරේෂා කාන්තා විමුක්තිය කියලා සමතැන හොයාගෙන ගිහිල්ලා තවත් අමාරු වෙටෙන්නේ. එහෙම. භාග්‍යතුන් වහන්සේ මේකෙදි දේශනා කරන අටිරේෂ ඇත්තටම භාග්‍යතුන් වහන්සේ කරුණාව මහා කරුණාව එක අපිට හිතා ගන්න බෑ. මොකද භාග්‍යතුන් වහන්සේ දැක්ක ලෝක සත්‍යයට සැනසෙල්ල තියෙන තැන භාගතන සංයෝග විසංයෝග සූත්‍රයේදී මේක දේශනා කරන්නේ ස්ත්‍රියක් ස්ත්‍රීභාවයේ ඉක්මවා නොයන විදිහත් ස්ත්‍රියක් ස්ත්‍රීභාවය ඉක්මවා යන විදිහත් භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කරනවා. ඒ වගේම පුරුෂයේ පුරුෂභාවය ඉක්මවා යෑම සහ නොයෑම ගැනත් ඒක දේශනා කරනවා. අපි මේක කාන්තාවන් ගැන කතා කරන නිසා ඒ කොටස කතා කරමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කරා කාන්තාව කාන්තා ආකල්පවල ඇලි ගලි වාසය කරනවා. ඊළඟට කාන්තාව කාන්තා ඇඳුම් පැළඳුම් වලට ඇලී ගැලී වාසය කරනවා. ඒ කියන්නේ තිරේෂ ඒකෙදි කියන්නේ මේ අඳින්නේ පළඳින්නේ නැතුව ඉන්නවා කියන කතාව නෙමෙයි. කාන්තාවක් වුණාම කාන්තාවක් විදිහට අඳින පළඳින ස්වභාවයක් තියෙනවා. මේකෙම නෙමෙයි සමහරු මුළු ජීවිතේම කරගෙන ඉන්නවා සැරසීම, ඇඟ සැරසීම. ඒතර ඇය කොච්චර සැරසුණ සෑහීමකටපත් වෙන්නේ ඒක ස්ත්‍රීත්වය ඉක්මවා නොයෑම පිණිස හේතු වෙන කාරණයක්. ඊළඟට කාන්තා තමන්ගේ හඬට ආසයි. මිහිරි හඬක් ලබාගෙන හඬට ආස කරනවා. ඊළඟට තමන්ගේ ශරීර අවයවවලට ආස කරනවා. හැඩ වැඩවින් ආස කරනවා. භාග්‍යතුන්ස වදාරනවා. මේ විදිහට ආසාවෙන් මේකම මෙනෙහි කර කර මේකම පතපතා ඉඳලා ඇයි ඊට පස්සේ ආසක කල්පනා කරනවා මේ පුරුෂයන් ගැන, පිරිමින් ගැන. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් වලට ආසයි, ඊට පස්සේ ඔවුන් කතාබස් කරන විදිහට ආසයි ඊළඟට ඔවුන්ගේ ශරීරයට ආසයි මේ විදිහට කල්පනා කර කර ඉන්නකොට භාග්‍යතුනාසේ වදාරනවා ස්ත්‍රීන්ගේ ජීවිත තුළ ඇති වෙනවා ඒ පුරුෂයන් සමග එකතු වීමේ ආසාවක් භාග්‍යතුනාසේ වදාරනවා ඒ එකතු වීමේ ආශාදය ගැන සිහි කර කර ඒ ආශාදයට ආසාවෙන් වාසය කරනකොට ඇයට ලැබෙන ආයමත් ස්ත්‍රී ජීවිතයක් තමයි මොකද චේතනාව තමයි කර්මය වෙන්නේ. එතකොට Taman චේතනා පහල කර කර ඉන්නේ කාන්තා මානසිකත්වයේ මතම නම් ඇගේ විඥානය සකස් වෙන්නේ ඊට අනුකූලව. ඒතර ඒ විඥාණයට බෑ පුරුෂ ස්වභාවයකට උපත මාරු කරන්න. කර්ම සකස් වෙන විදිහට තමයි විඥානය ගිහින් පැලවෙන්නේ. ඒතර ස්ත්‍රී ජීවිත ඉක්මවා යන්නේ නැහැ කියනවා. නිසා ටිරේෂ දැන් අපිට බුද්ධ ශාසනය පවා එහෙම උදාහරණ දකින්න ලැබෙනවා. කාන්තාවන් දැන් ගෝපිකා කියලා දිව්‍ය පුත්‍රයෙක් හිටියා. මේ දිව්‍ය පුත්‍රයා මනුස්ස ජීවිතේ කාන්තාවක්. හැබැයි ඇය ස්ත්‍රී ජීවිතය ගැන කලකිරීවාසය කරා පුරුෂ චිත්තය වැඩුවා කියන. ඒ කියන්නේ මානසිකව කඩා වැටෙන තැන්වලදී කඩා නොවැටි වාසය කරා. ස්ත්‍රියක් අසරණ වෙන තැන්වලදී මානසිකව අසරණ නොවි වාසය කරා. පුරුෂ චිත්තය වැඩුවා. පෞරුෂයෙන් යුක්ත වාසය කරා. ඊළඟට හොඳට ධර්මයේ ශ්‍රවණය කරා කියනවා ගෞරවයෙන් බණ ඇහුවා කියනවා මේ විදිහට සිල් ගුණ දම් වඩලා සංඝෝපස්ථානක රැස් කරගත්ත පින් බලයෙන් ස්ත්‍රී ජීවිතේ පිළිකුල් කරලා ඒකයි ටිරේෂා ප්‍රශ්නේ එනකොට කාන්තා ජීවිතේ අපි කාන්තා ස්වභාවයටයි ගරහන්න ඕනේ. කාන්තා ස්වභාවය පිළිකුල් කරන්න ඕනේ. ඒ ප්‍රශ්න මැත්තේම ඇලි ගැලි ස්ත්‍රී ජීවිතය තුළ සාධාරණේ හොයනවා කියන තරම් මෝඩකමක් තවත් නැහැ. ඒ නිසා ඒ විදිහට කටයුතු කරලා අර ගෝපිකා කියන රාජකන්‍යාව සක්දේවිඳුගේ පුත්‍රස්ථානයේ ඉපදුණා. එහෙනම් ටිරේෂා ස්ත්‍රී ජීවිතයේ ඉක්මවා යා හැකි. එහෙම. ඒකට ගොඩාක් උපකාර කරන බඹසර. ඊළඟට පතිවත පුළුවන් ඒකට උපකාර කරනවා. දියණිවරුන්ට කුමරි වමසරයකට උපකාර කරනවා. ධර්මයේ හොඳට සේවනය කරලා තමන්ගේ ජීවිතය අර ස්ත්‍රී ජීවිතයේ තියෙන ලද බොළඳකම් අත්හැර ගන්න පුළුවන් වුණොත් එයාට පුළුවන් පෞරුෂය වර්ධනය කරගෙන තමන්ගේ ජීවිතේ ස්ත්‍රීත්වය ඉක්මවා යන්න. එහෙමයි. මහිතන්නේ කෙනෙක්ට තමන්ගේ ස්ත්‍රීත්වය පිළිබඳව කනගාටුවක් තිබුණනම් මෙතෙක්කල් යම් විදියකින් ප්‍රශ්නයක් තිබුණනම් අනේ මම ඇයි මේ විදිහට කාන්තාවක් වෙලා උපත ලැබුවේ කියලා ඔන්න ඒකට විසඳුමකුත් අපේ පින්නත් මනස කියනවා ලබනාත්මයට අපිට පුළුවන් මේ මේ ස්ත්‍රීත්වය වෙනස් කරගන්නට ඒත් එක්කම අපි ඒක මේ අර කිව්වා වගේ නිකන් ලැබෙන දෙයක් නෙමෙයි මේකට ගොඩක් වෙහෙසෙන්නට ඕන මහන්සි වෙන්නට ඕන අර කිව්ව ආකාරයෙන් සිල් ගුණදම් වඩමින් අපි කටයුතු කරන්නට ඕන ඒ නිසා ඔන්න ඔබේ ජීවිතයට අදත් අපි විශ්වාස කරනවා වැදගත් වෙන කාරණා රැසක් මේ ස්ත්‍රී ස්වභාවය එහෙම නැත්නම් කාන්තා ස්වභාවය පිළිබඳව කතා බහ කරද්දී යම් අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති මොනියම් හේතුවක් නිසාද අපට මේ කාන්තා උප්පත්තියක් හිමි වෙලා තියෙන්නේ කියන කාරණාව. ඉතින් බොහොම හොඳින් මේ කරුණු කරන අද දවසේදීත් අපේ පින්වත් මෑණින් වහන්සේ පහදා දුන්නා. ඉතින් අපි කාන්තා ස්වභාවය පිළිබඳව මේ විදිහට කතා බහ අවසන් කරනු. හැබැයි අපි ඔබට මතක් කරා සුපුරුදු විදිහටම ඔබේ ලිපි අපට යොමු කරන්නට පුළුවන් කියන වග. ඉතින් මේ විදිහට අපිට ලිපියක් යොමු වෙලා තියෙනවා. පින්වත් මෑණින් වහන්සේ මේ ලිපිය තුල තියෙන්නේ ඇය යම් විදිහකින් කනගාටුවක පසු වෙනවා කියලා තමයි ලිපියේ තියෙන දීර්ඝ ලිපියක් විදිහට තමයි මේක යොමු කළ තියෙන්නේ බොහොම සරල විදිහට ඉදිරිපත් කරන්නම් මේ ඇයට තියෙන්නේ යම් විදිහකින් ඇය අපස උසස් පෙළ කරන කාලය තුළ පෙම්වතෙක් සමග සබඳතාවයක් ආරම්භ කරලා තියෙනවා. හැබැයි ඔහු ඇයට පැනලා යන්න කතා කරලා තියෙනවා. නමුත් ඇය ඒ සඳහා ගිහිල්ලා නැහැ. නමුත් ඊට පහුවෙන්දම ඒ තරුණයා ඇයගේ යහළුවෙක් සමග, හෙලියක් සමග මේ විදිහට ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් ඇයට මේ දැක්කහම ලොකු පීඩාවක් ගෙන දෙනවා කියලා කියනවා. ආයිත් වතාවක් ඒ තරුණයා ඇවිල්ලා Tamanගේ දුක ප්‍රකාශ කරනවා කියලා සඳහන් වෙනවා. මේ නිසාම ඇය ලොකු පීඩාවකින් ඉන්න බව තමයි සඳහන් වෙන්නේ. මේ ලිපිය පුරාවටම තියෙන ඇය ලොකු පසුතැවීමකින් ඉන්නවා. කනගාටු වෙනවා එදා දවසේ පිරිමි දරුවත් එක්ක යන්නට බැරි වීම පිළිබඳව. එහෙම නැත්නම් පෙම්වතත් එක්ක යන්නට බැරි වීම පිළිබඳව ලොකු කනගාටුවක් වෙනවා කියලා තමයි මේ සම්පූර්ණ විස්තරය තුළම තියෙන පිනත් වෙනස. ඇය ඒ දැන් විවාහක වෙලා ඉන්න තරුණියටත් වෛර කරනවා කියලා තියෙනවා මේ ලිපිය සෑහෙන දීර්ඝ ලිපියක් වෙනත් නැනස් අපි අයට අනිවාර්යෙන්ම මේ සඳහා යම් මම හිතනවා මේ උපදේශයක් අවවාදයක් ලබා දීම තමයි වැදගත් වෙන්නේ. ඔව් ඩිරේෂා ඇත්තටම ඇය තේරුම් ගන්න ඕනේ මුලින්ම පාසල් වයසේදී අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන ආකාරයේ අයත සම්බන්ධතා පැවැත්වීම සඳහා යමෙක් යෝජනා කරනවා නම් ඒකෙම තේරුම් ගන්න ඕනේ ඔහුට සමාජ ආචාර ධර්ම නැහැ කියලා. මොකද පාසල් වයස තියෙන්නේ පාසලේ වැඩ කරගන්න. ඒ කාලේ ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්න නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒකේ මුලින්ම තේරුම් ගන්න ඕනේ එහෙනම් ඔහු තමන්ගේ ජීවිතයට යහපත සලසන කෙනෙක් නෙමෙයි කියලා. ඊළං කාරණේ තමයි දැන් ඇය ඊට පස්සේ ඒ වයසේ ඉන්න දියණියකට තමන් සමග ගැන විවාහ ජීවිතයක් අරඹන්න දෙමාපියන්ට නොකියා එන්න කියලා ආරාධනාවක් කරනවා කියන්නේ එයාගේ ජීවිතය සම්පූර්ණ අගාධයකට වැටෙන එකක් නේ. විවාහය කියන එක ගැන අපි කතා කරා කලිනුත්. එතකොට ඒවා දෙමාපියන්ගේ ආශිර්වාද මැද සිද්ධ වෙන දේවල්. ඉතින් ඇය එහෙම කරගත්තා නම් ඇයගේ ජීවිතය සම්පූර්ණ අඳුරටපත් වෙනවා. ඊළඟට ඇත්තටම ඒ ඒ සියලුම දිහා බලනකොට ඉතින් ඇයට ඇත්තටම ආදරයක් උහුදුල තිබ්බනම් ඊළඟ දවස් තව කෙනෙක් එක්ක යන්න විදිහක් නැහැ නේ. ඇය බුද්ධිමත් වෙන්න ඕනේ. ඇත්තට මේ ලිපිය මානසික වේදනාව මත ලියපු දෙයක් වෙන්න ඕනේ. එතකොට ඊළඟට ඇයගේ හිතේ දැන් ද්වේෂයක් තියෙනවා, පසුතැවීමක් තියෙනවා. ඇත්තට මේ කිසිම දෙයක් ඇයගේ ජීවිතයට යහපත පිණිස පවතින්නේ නැහැ. ඒ නිසා ඒ දියණියට අපි සෙනෙහසින් මතක් කරන්න කැමතියි. දැන් මේ මේ හිතනවා කියලා කියන දෙමාපියන්ට එදා දවසේ නොකිය ගියා නම් හොඳයි කියලා. ඔව් අන්න ඒකයි. ඒ කියන්නේ දැන් ඇය තනිකරම අයෝනිසෝ මනසිකාරෙන් දැන් වාසය කරන්නේ. නමුත් ඇය එදා නොගිය එක තමයි හරි. එහෙමයි. බුද්ධිමත් තීරණේ. නමුත් දැන් ඇය දැන් ඇය දෘෂ්ටිගත වෙලා තියෙන තීරණේ සම්පූර්ණ වැරදි. මොකද දෙමව්පියන්ගේ ආශිර්වාද නැතුව ගිය කිසිම ජීවිතයක් අපි දන්න කියන සැනසීමේ වාසය කරන්න නැහැ ටිරේෂා. එහෙමයි. ඉතින් ඒ නිසා ඇය බුද්ධිමත් වෙන ඊට වැඩිය මෙත් සිතින් වාසය කරන්න ඇයට ඇත්තටම සෙනෙහසින් කියන්න තියෙන කාරණයක් තමයි ඇය ලොකු විනාශයකින් ගැලවුණා කියන කාරණය. එනිසා හිත හදාගෙන Tamanගේ පෞරුෂය වර්ධනය කරගෙන ස්ත්‍රියක් වුණා කියලා ඔබ ප්‍රශ්නවලත් එක්ක ගැටලුත් එක්ක ඒ විදිහටම පීඩා විඳමින් එහෙම ඉන්නට අවශ්‍ය වෙන්නේ ඔබට පුළුවන් මේ ප්‍රශ්න වලින් ගැටලු වලින් අලුගසා නැගී සිටිනවා වගේ කාන්තාවක් විදිහට මජලිස් දැන් ඒකේදී අර මේ ඇයට ගොඩක් කියන්නේ ඇගේ මානසික පීඩනය ඇය දුරු කර ගැනීම පිණිස ඇය ගොඩක් පිරිත් කියන යොමු වෙන්න. ඊළඟට බෝධීන් වහන්සේ නමක් ගාවට හරි සෑයක් ගාවට හරි ගිහිල්ලා එහෙම නැත්නම් තමන්ගේ නිවසේ හරි පහනක් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් දැල්වලා තමන්ගේ ජීවිතයේ තුනුරුවන්ට පූජා කරලා කියන්න භාග්‍යතුන් වහන්සේගේ පිහිටේ මට මේ මානසිකත්වයෙන් නැගී සිටින්න ආශිර්වාද ලැබේවා කියලා හැකිතාක් පිරිස් සජ්ජායනා කරන්න මෙත් සිත පතුරවන්න සසරේ ස්වභාවය තේරුම් ගන්න කිසිසේත්ම දෙමව්පියන්ට නොකියා එදා ගියා නම් හොඳයි කියන සිතුවිල්ල ඇති කරගන්න එපා දෙමව්පියන්ගේ ආශිර්වාදය මත තමයි දිනෙකගේ ජීවිතයේ සාර්ථකත්වය තීරණය වෙන්නේ